බොහොම පිං ස්වාමීන් වහන්ස මටත් පොඩි ප්‍රශ්නයක් ඇති වුණා මේක ඇත්තටම මට යම් දෙයක් මගේ හැරිලාද දන්නේ දැන් අද ඉගෙනගත්තු කුක්කුච්චය අපිට වෙන බාහිර දේවල් සම්බන්ධ කියන්නේ කුසලයක් සම්බන්ධයෙන් නෙවෙයි වෙනත් දෙයක් සම්බන්ධයෙන් යෙදෙන්න ඒවත් ඒ කියන්නේ අපිට මෙහෙම වෙන්න පුළුවන්. මම ළඟදී වීඩියෝ එකක් දැක්කා අලිපැටියෙකුට කොටියෙක් හරි හයිරා කෙනෙක් හරි කරදර කරනවා. අන්න ඒ වෙලාවේ කෙලින්ම ඇතින්න ඇවිල්ලා අර සතාට ප්‍රහාර දෙනවා. ඒතර දැන් ඒ සතාට ඇති වෙන්න බැරිද ඒ වගේ එකක්. එහෙම නැත්නම් අපිටත් ඒ වගේ අපි මොන හරි වැරද්දක් හෝ අපි යම් බහුතික කාර්යයක් කරනවා මේක මේ වෙලාවේ නොකරනම් හොඳයි කියලා අපිට පසුතැවීමක් ඇති වෙනවා. ඒවත් ওই වර්ගයේමද වෙනත් අකුසලයක්ද ඒක? දැන් අපිට ඒ හැම එකක්ම දැන් අපේ හිතේ ඇති වෙන හැම දෙයක්ම එක්ක කුසල් හෝ එක්ක අකුසල් කියන දෙපැත්තටනේ වැටෙන්නේ. අපිට අරහත්ත්වයටපත් වෙනත් එක් අපට ක්‍රියාසිත ඇති වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා අපට හැතෙන හැම මනෝභාවයක්ම එක්ක කුසල් එක්ක අකුසල්. එතකොට දැන් අර විදිහට අපේ මනසේ යම් කරුණක් පාදක කොටගෙන පසුතැවෙන තැවීමක් ඇති වෙනවා ඒක හොඳ දෙයක් අරමුණු කරගෙනද නරක දෙයක් අරමුණු කරගෙනද හැබෑ දෙයක් අරමුණු කරගෙනද නිකම් මනසින් මවාගත්තු දෙයක් අරමුණු කරගෙන මොකක් සම්බන්ධව හරි මනසේ තැවීමක් ඇති වෙනවා එතන මේ කුච්චේ නැමැති අකුසලයම තමයි තියෙන්නේ. හැබැයි අර නායක හඳුරු මෙතන කියන්නේ කුච්චේ කියන එක සමහර විට ඇති වෙනවා මේක සුදුසුද නැද්ද කියලා විමසන ගතිය. එතකොට එතන ඇති වෙන්නේ විමසිලිමත් බව. හැබැයි කාරණේ හරියට දන්නේ නැහැ. දන්නේ නැති කාරණයකදී කරුණු නොදන්නා බව නිසා ඒකද මේකද කියලා තීරණයකට එන්න බැරි ගතියකට එනවා. අපි හිතමු දැන් අපි මාර්ගයක යනවා. මාර්ගයක යනකොට පාර දෙකකට හෝ තුනකට බෙදෙනවා. දැන් අපි මේ මාර්ගය ගැන ලොකු වැටහීමක් අපිට නැහැ. දැන් අපිට පොඩි විමතියක් ඇති වෙනවා. දැන් මම යන්න ඕන මේ පාරේද මේ පාරේද මේ පාරේ. එතකොට එතන තීරණයක් නැති ගතිය. එතකොට ඊට පස්සේ අපි එකෙන් යම්කිසි මාර්ගයක් තෝරගන්න විමසන්න ඕන නැත්නම් ඉතින් අපිට හිතන විදිහට තීරණය කරන්න. එතකොට එබඳු තැන්වලදී අර අතිරණාත්මක ගතියක් එන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ යම් මඟක් තෝරගෙන ඒක ගියාට පස්සේ ඒක වැරදි මාර්ගය වෙන්නට පුළුවන්. ඊට පස්සේ අන්න ඊට පස්සේ පසුතැවීම ඇති වෙන්න පුළුවන්. අපරාධේ මට කාගෙන් හරි අහන්න තිබුණා මම නිකන් මේක පාට මේ පාර තෝරගත්තා කියලා. ඒතර පොඩි දෙයක් තමයි. ඒතර කුසල අකුසල සම්බන්ධ සිද්ධියක් නෙමෙයි. නමුත් සිද්ධිය කුසලයක් හෝ අකුසලයක් කියලා ලොකුවට මතු නොවුනට ඒ සම්බන්ධව ඇති වෙන මනෝභාවය ඒක තැවීම නම් ඒක අකුසලයි. දැන් අර ඒරකපත්ත නාගරාජට ඒ හාමුදුරන්ට සිද්ධ වුණ එහෙම දෙයක් නේද? උන්වහන්සේට ගහෙන් කොලයක් කැඩුනා කියන එක ඒක උන්වහන්සේ හිතාමතා කරපු ක්‍රියාවක් නෙමෙයි. ඒ නිසා උන්වහන්සේට එහෙම දෙයක් කරන්නට එතන චේතනාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒක ඇවතක් සිද්ධ වුණෙත් නෑ. බැවතක් සිද්ධ වුණ නැති වුණාට උන්වහන්සේ ඒක ගැන කල්පනා කරලා පසුතැවෙන්න ගත්තා. එතකොට ඒක අකුසලයි. අන්න එහෙමයි අපි ඒක තේරුම් ගන්න. ඇදලි ස්වාමීන් වහන්සේ බොහොම පිං අවසරයි. බයි.